සනස මේ බොහොම පිං මේ අර ඒ ඒ කරුණු තුන ඔබට මතක් කරන සනස මේ නම කියන්නේ එකක් ගුණය නිසා ගුණය සඳහා අනිත් එක අවශ්‍යතාවය නිසා අනිත් එක පූජා බුද්ධියද ඔබ මතක් කරේ අනුකම්පා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් සහ පූජා බුද්ධිය අනුකම්පා අනුග්‍රහ පූජා කියන්නේ අනුකම්පා බුද්ධියෙන් කියලා කියන්නේ දුගී මගී යාචකාදීන්ට සතා සිරපාවන්ට අනුකම්පාවෙන් කරුණාවෙන් ඒ යහපත සිද්ධ කරනවා අනුග්‍රහ බුද්ධිය කියලා කියන්නේ ඥාතීන්ට හිතවතුන්ට මිත්‍රයින්ට එතකොට භික්ෂුවකට උනත් කමක් නැහැ දරුවන්ට ඒ ඕනෑම කෙනෙකුට අවශ්‍යතාවයකදී අපි සහාය වෙනවා අනුග්‍රහයක් හැටියට ඒ ඒ ඒ අවශ්‍ය සිද්ධ කරගන්න අපි උදව් කරනවා පූජා බුද්ධියෙන් දෙනවා කියන තැන අපි ගුණයටයි ගරු කරන්නේ එතනින් එහාට ඒක පාවිච්චි කරනවද නැද්ද ඒක අදාළ නැහැ මොකද ගුණය වෙනුවෙන් පූජා කළා ඒක ඉවරයි දැන් ඒ ඒ පූජා බුද්ධිය හරියට ඇති නොවනකොට තමයි බුද්ධ පූජාව තියලා ඒක අස්කලහම සතෙකුට දුන්නට කමක් නැද්ද මිනිහෙකුට දුන්නට කමක් නැද්ද කෑවට කමක් නැද්ද අපරාධ නේද ඒක අහක දාන එක ඔය ප්‍රශ්න එන්නේ ඒක දීලා තියෙන පූජා බුද්ධියෙන් නෙමෙයි හැමතිස්සෙම අර ප්‍රයෝගීතාවයයි හොයන්නේ එතන පූජා බුද්ධියෙන් දෙනවා නම් ඒක ගුණය කෙරෙහි පූජා කරලා ඉවරයි ආයෙක විමසන්න දෙයක් නැහැ පූජාව සම්පූර්ණයි මේකේ සවන්නාස ඇත්තටම මේ මම වැඩිපුර කාලය ගන්නත් දන්නේ නමුත් දැන් මේකෙන් අපිට කියන්න බෑනේ මේක හොඳයි මේක නරකයි ওই තුනෙන් කෝකත් ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේදී එක හා සමාන අපි දැන් හිතමු අපි මේ ඒකේ කර්මයේ කර්මඵලය ගැන හිතනවා නම් හිතන අවස්ථාවකදී නම් මේ කෝකත් ඒක හොඳයි නරකයි කියලා කියන්න කියන්නේ වඩා හොඳයි වඩා නරකයි කියලා කියන්න මේ අවස්ථාවක් නෑ නේද සවන්නාස ඔක්කොම එක වගේ නේද බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත් ඵලදායකයි. ඒ ඵලදායක වෙන්නේ දැන් දුගියාට, මගියාට, යාචකයාට, අසරණයාට, සතාසීපාවට දුන්නහම ඒ මිනිස්යාගේ සත්වයාගේ කුසගින් නිවෙනවා, ලේමස් වැඩෙනවා, කය පෝෂණය වෙනවා රැඳ ගුණයක් දහමක් වැඩෙන්නේ නැහැ නේ. සිල්වත් ගුණවත් කෙනෙකුට දුන්නහම කයත් රැකෙනවා, ගුණයත් වැඩෙනවා. ඒතකොට අපි දීපු දෙයින් වැඩි ප්‍රතිලාභයක් ලෝකෙට සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි ඒක දෙන්නේ රහතන් වහන්සේ නමකට නම් ඒ අරහත්ත්වයේ නැමැති ඵලයක් සුරක්ෂිත වෙලා තියෙනවා. අපි ඒක ඒක පූජා කරන්නේ නිරෝධ සමාපත්තියෙන් නැගිටපු කෙනෙකුට නම් රහතන් වහන්සේගේ ජීවිත දින හතක් නිරෝධ සමාපත්තියට සම්බන්ධලා නැගිට්ටහම උන්වහන්සේට එදා දවසේ ආහාරයක් ලැබුණ නැත්නම් කය නඩත්තු කරන්න බෑ. ඒතකොට අවසාන තීරණාත්මක අවස්ථාවේ අපේ දාණයෙන් නම් උන්වහන්සේගේ කය නඩත්තු වෙන්නේ ඒක සුවිශේෂ ප්‍රතිලාභයක් ලෝකෙට. අපේ දානෙ ටිකෙන් නම් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය රඳා පවතින ඒක ලෝකෙ වෙනුවෙන් කරන සුවිශේෂ අනුග්‍රහය. එතකොට ඒක මේ හවලාට දුන්නු නිසා කියන කතාව නෙමෙයි. ඒ ඒ අපි කරන දෙයින් ලෝකෙට වැඩි අර්ථයක් සිද්ධ වෙනවද? ඒක Tamanටත් වැඩි අර්ථයක් ගෙන දෙන්නට හේතුවක් වෙනවා. නමුත් ඒක කියන්නේ බුදුහාමුදුරුවන්ටම දිය යුතුයි සිල්වතාටම දිය යුතුයි කියලා නෙමෙයි. ඒතකොට අසරණයා ජීවත් වෙන්නේ කොහොමද? ඒ මනසටත් දිය යුතුයි. ඒ නිසා නමතියක්ම සමතුලිතයි. අහතරම ඒ තවත් කරුණු කියන ඒක අපිට විස්තර කරගන්න පුළුවන්. කමන්නේ සුවනද බොහොම බොහොම පිං ඔබ වහන්සේට හරි ලස්සනට ඒ ටික පැහැදිලි කර දුන්නා. ඔබ වහන්සේ බොහොම පිං. තෙරුවන් සරණයි. සරණයි.